රාත්‍රියේ 10ේ පටන් 12 දක්වා භාවනා කරන්නට ගියත් නිදිමත වන මේ මධ්‍යම රාත්‍රිය තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මයන් සජ්ජායනා කිරීමට සුදුසු කාලයයි. ධර්ම සජ්ජායනය භාවනාමය කුසලයටද අයත්ය. තේරුමක් නොදැන නිකම්ම සූත්‍ර ධර්ම සජ්ජායනයෙන් කෙනම් ප්‍රයෝජනයක්දයි ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. තේරුම නොදෙන උවද තථාගත වචන ගෞරවයෙන් සජ්ජායනා කරන සත්පුරුෂයාට ඒයින් මහා පිනක් අයත් වේ. එය එක් ප්‍රයෝජනයකි. සූත්‍ර ධර්ම සජ්ජායනෙන් ඒවායේ වචන හුරු පුරුදු වේ. වචන හුරු පුරුදු වීමේද ඒවායේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වේ. සූත්‍රවල වචන පුරුදු වී ඇති තැනැත්තාට යම් කිසි විටක ඒ ධර්ම තේරුම් කර දෙනවා ඇසුනහොත් ධර්මයේ පහසුවෙන් තේරුම් ගත හැකි වේ. එයද ධර්ම සජ්ජායනයෙන් ලැබෙන වටිනා ප්‍රයෝජනයකි. දම්සක් පැවතුම් සූත්‍රය අප බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනයේදී පස්මරුන් පරදවා සියල්ල දැන ලෝතුරා බුදු බවට පැමිණීමෙන් පසු සත් සතියක් ගතකොට අටවන සතියේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළිගෙන වදාරා බරණැස ඉසිපතනේට වැඩම කොට දස දහසක් සක්වලින් පැමිණි දේව බ්‍රහ්ම ගණයා පිරිවරා සිටියේදී අඤ්ඤා කොණ්ණඤ්ඤාදී තවුසන් පස් දෙනා අමතා දම්සක් පැවතුම් සූත්‍රය වදාළ සේක. එය තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවයි. ඒ සූත්‍ර ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අඤ්ඤා කොණ්ණඤ්ඤ තවසානෝ සෝවන් ඵලයට පැමිණියහ. අටලොස් කෝටියක් දේව බ්‍රහ්මයෝද ධර්මය අවබෝධ කරගත්හ. තථාගතයන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන ඒ සූත්‍රය රාත්‍රී කාලයේ සජ්ජායනයට ඊතා යෝග්‍ය ධර්මයකි. මෙය ඊතා ගෞරවයෙන් සජ්ජායනා කළ යුතුය. ආරම්භයේදී මුව පිරිසිදු කරගෙන සුදුසු තැනක වාඩි වී පොතද සුදුසු තැනක තබාගෙන සජ්ජායනාව පටන් ගත යුතුය. සූත්‍රයේ සජ්ජායනා කරන අතර අන් කතා නොකළ යුතුය. සූත්‍රය කියා අවසන් නොකොට සජ්ජායනාව නොනැවැත්විය යුතුය. මේ දෙවියන්ට ප්‍රිය දෙවියන් ගරු කරන අසනු කැමති සූත්‍රයකි. එබැවින් දේවතාරාධනාවද කොට සූත්‍රය සජ්ජායනය කළ යුතුය. දේවතාරාධනාව මෙසේ කරනු යේ සන්තා සන්තචිත්තා තිසරණ සරණා එත්ත ලෝකාන්තරේවා බුම්මා බුම්මාච දේවා ගුණ ඝන ගහනබ්භ්‍යාවට සබ්බ කාලං ඒතේ ආයන්තු දේවා වර කන කමයේ මේරු රාජේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුම් මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු මෙය ලකුණු යොදා ඇති තැන්වල නවත්වමින් තුන්වරක් කියා අනුතුරුව নমස්කාර පාඨයේද තුන්වරක් කියා සූත්‍රයේ සජ්ජායනා කරන්න. උපාසක පිරිසේ ඉන්නා කාටත් සජ්ජායනා කළ හැකිනම් සෑම දිනාම සජ්ජායනය කරනු. එසේ කරන කල්හිද එක් එක් කෙනා තම තමන්ට ඕනෑ සැටියකට නොකියා වගන්තියක් පාසාම එකවර කියන්නට පටන් ගනිමින්ද එකවර අවසන් කිරීමෙන්ද සජ්ජායනා කරනු. සෑම දෙනාම සජ්ජායනාවට අසමත් නම් සෙස්සන්ට අසාගෙන සිටීමට කෙනෙකු දෙදෙනෙකු විසින් සජ්ජායනා කළ යුතුය. සෙස්සන් සාදුකාර දෙමින් ශ්‍රවණය කළ යුතුය. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගියේ බික්ඛු ආමන්තේසි ද්වේ මේ බික්කවේ අන්තාපබ්බජිතේන නසේවිතබ්බා සෝචායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොදුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්ත කිලම තානු යෝගෝ දුක්ඛ අක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපි සම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපි සම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන බික්කවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං කෝපන බික්කවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා යේව තණ්හාය අසීස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සච්ඡාන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛං අරිය සච්ඡං පරිඤ්ඤාතන්ති මේ පික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්ඡං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විජ්ජා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී යාවකී වංච මේ බික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නසු විසුද්ධං අහෝසි දේවතාවාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන ප්‍රාග්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝච කෝමේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසී අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති ඉදම වෝච භගවා අත්තමනා පංච වග්ගියා බික්ඛූ භගවතු බාසිතං අභිනන්දුන්ති ඉමස්මින්ච පනමේ වෙය්‍යා කරණස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස විරජං වීත මලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්ති තේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චීවා ලෝකස්මින්ති බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරාජිකා දේවා සද්ද මනුස්සා වේසුම් ඒතං භගවතා බාරාණසියං පෙය්‍යාලං චාතුම් මහරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතින් සා දේවා සද්ද මනුස්සා වේසුම් පෙය්‍යාලං තාවතින්සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සා වේසුම් පෙය්‍යාලං යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සා වේසුම් පෙය්‍යාලං තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුස්සා වේසුම් පෙය්‍යාලං නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සා වේසුම් පෙය්‍යාලං පරිනිම්මිත වසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සා වේසුං පෙය්‍යාලං බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සා වේසුං පෙය්‍යාලං බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සා වේසුං පෙය්‍යාලං මහා බ්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාබා දේවා සද්ද මනුස්සා වේසුං පෙය්‍යාලං පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්‍රමාණාභා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං අප්‍රමාණාභානං දේවානං සද්දං සුත්වා ආබස්සරා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං ආබස්සරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අපමාන සුභා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං අප්පමාන සුභානං දේවානං සද්ධං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සා වේසුම් පෙයලං සුභකින්නකානං දේවානං සද්ධං සුත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සා වේසුම් පෙයලං වේහප්පලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සා වේසුම් පේයාලං සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සා වේසුම් පේයලං ඉති හතේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබුග්ගංජී අයංච දස සහ සීලෝක ධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අප්පමානෝච උලාරෝ ඕබාසෝ ලෝකේ පාතුර හෝසි අතික්ඛම්ම දේවානං දේවානුභාවಂತಿ අතකෝ භගවා උදානං උදානේසි අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝති ඉති ඉදං ආයස්මතු කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසීති